එයිමට මේ දක්වා විස්තර කළේ සම්මා දිට්ඨිය යන මාර්ගාංගය පිළිබඳව. මොකද සම්මා දිට්ඨිය සදා තමා ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාාරිය සත්‍ය වශයෙන් දක්වන ඒ මාර්ගෙහි ප්‍රතිපදාවෙහි ප්‍රධාන ධර්ම දුක් කෙලවර කිරීම, සතරින් එතර වීම, නිවන සාක්ෂාත් කිරීම කියන මේ හැම දෙයක්ම සිදු කරන්නේ ඒ සම්මා දිට්ඨි නමැති මාර්ගාංගය නිසයි කියලායි කියන්නට ගන්න. ඒ හේතුව ඒ තමා කෙලෙස් කැපීමේ කාර්ය සිදු කරන ධර්මයේ තියෙනවා. තවත් විදිහකින් කියනවා නම් ඒ ඒ ඒ මාර්ගයෙන් දුරු වී යන නැත්නම් දුරු කෙරෙන කෙලෙයි දුරු කළ හැකිවන්නේ ඒ මාර්ග ඥානයෙන් නිර්වාණය සාක්ෂාත් කිරීම නිසා නිවන දැකීමම ඒ දෙලස් දහානය සඳහා හේතුවක් ඒ නිසා තමයි සහ වස්ස දස්සන සම්පදාය කයස්ති ධම්මා ජහිතා භවಂತಿ ඒ නිර්වාණ ධර්මය දැකීමත් සමගම කයස්තු ධම්මා ජහිතා භවಂತಿ ධර්ම තුනක් දුරු කළා වෙත් කියන නැත්නම් දුරු කරන්නේ වේ ඒ ධර්ම තුන දුරු වී යන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීම නිසා නිවන දැකීම නිසා නිවන දකින්නේ නිවන මේ නුවණ ඒ තමයි ප්‍රඥාව. ඉතින් නිර්වාණය අරමුණු කරමින් උපදන ප්‍රඥාව පිටකයි ලැබෙන්නේ. ඒ නිසා ඒ පිටත් ඒ පිටේ ලැබෙන චෛතසිකයක් කියන මේ හැම ධර්මයන්ගේම අරමුණ වන්නේ මේ අවස්ථාවේදී නිර්වාණය. නිර්වාණය අරමුණු කරමින් උපදනාවු ඒ සෝවාන් මාර්ග පිට කියන ඒ සෝතාපට්ටි මාර්ග පිටය උපදනා අවස්ථාවේදී මාර්ගාංගයේ අප ඒ පිටෙහි මාර්ග මාර්ගයේ වශයෙන් යෙදෙන බැවින් මේ මාර්ගයේ වූ ධර්ම සමුදායෙහි ප්‍රධාන ධර්මයේ වෙන ඒ සම්මා දිට්ඨි කියන මේ අංගය කෙලෙස් දුරු කිරීමේ කාර්යයේ සිදු කරනවා. එනිසා තමා කෙලෙස් නැතිීමේ කාර්යයේ වශයෙන් කරන්නේම නිවන දිනු කිරීම. දැන් කෙලෙස් නැති කිරීම අවස්ථා තුනකදී කෙලෙසින්ගේ ප්‍රහාණය දක්වනවානේ. ඒ කුසල් වලින්ම කෙරෙන ප්‍රහාණයන් තුනක් දක්වනවා. එකක් තමයි තදංග ප්‍රහාණ. ඒ තදංග ප්‍රහාණ කියන ඒ කෙලෙසින්ගේ ප්‍රහාණය කෙලෙස් නිල්කොට කැඩීම කුසල් සිත් උපදවා ගන්නා අවස්ථාවේදී. එහෙම නැත්නම් කුසල ක්‍රියාවක යෙදී සිටින අවස්ථාවේදී පිළියෙල. දැන් අපි මේ අවස්ථාවේදී යෙදී සිටින යම් ක්‍රියාවක්. ඒ ක්‍රියාව සිදු කරමින් සිටින මේ අවස්ථාවේදී අපට උපදනවා උපදිනවා කුසල්. ඒ කුසල් උපදින නිසා මේ අවස්ථාවේදී අකුසල් උපදින්නට කාරණයක් යෙදෙන්නේ නැහැ. නැත්නම් අකුසල් උපදින අවස්ථාවක් වන්නේ නැහැ නේ. කුසල් ඒ ඒ කුසල් උපදන අතරතුරේදී අකුසල් අරමුණක් පිටට ආවොත් නම් එවිට අකුසල උපදින්නට බැරි නෑ. අකුසල උපදින්නට බැරි නෑ. එතකොට ඒ අකුසල උපදින අවස්ථාවේදී අකුසලයන්ගේ නැත්නම් කෙලෙසුන්ගේ ප්‍රහාණයක් දක්වන්නට බෑනේ. එතෙක් කෙලෙසුන් ප්‍රහාණය කොටයි සිටින්නේ. කවර ප්‍රහාණය? ස්ථාවකාලික වශයෙන් කෙරෙන තදංග පහ. එනිසා විදර්ශනා කරන කෙනෙකුට විදර්ශනා භාවනාවෙන් යෙදෙන කෙනෙකුට ඒ භාවනා කර්මයේ යෙදී සිටින අවස්ථාවේදී ඒ ධර්මයන් මෙනෙහි කරමින් සිටිනා විට උපදනා වූ කුසල් සිත් නිසා අකුසල් උපදීම නැවතී සිටිනවා. ඒ කියන්නේ අකුසල් ඒ කාලය තුලදී උපදින්නේ නැහැ. ඒ නිසා ඒ විදර්ශනාවේදී කරන්නේ මුලින් කරන්නේම තදංග වශයෙන් කෙලෙස් ප්‍රහාණය කිරීම. තදංග. ඒ තදංග වශයෙන් කෙලෙස් ප්‍රහාණය කිරීමේදී එක ධර්මයක් පමණක් ඊට උදව් වෙනවා උපකාර වෙනවා නැත එයමයි කියලා කියන්නට බෑ. බැරිමත් නිසාද ඒ අවස්ථාවේදී ඇතන් විටක නුවණ නැති සිතුත් උපදින්නට පුළුවන්. නුවණ නැති අපි ඒවා ඉගෙන ගන්නවා සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත සසංකාරික සිත උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත සසංකාරික සිත කියන මේ වශයෙන් නුවණින් තොර එහෙත් කුසල් සිත් නුවණ නැහැ සිටින් දෙන්නේ කුසල් සිත් කියන කුසල් සිත් නම් ඒ අවස්ථාවේදී උපදින්නේ ඒ කුසල් සිත් ඉපද සිටින ඉරෙන ඒ අවස්ථාවේදී අකුසල් උපදින්නට අවස්ථාවක් නෙවෙයි. ඒ කියන්නේ අකුසල් උපදින්නේ නැහැ. ඒ නිසා ඒ කුසලයන් දෙන්න අකුසලයන් බැහැර කරන දුරු කරන. ඒ අවස්ථාව. ඒකත් තදංගත් පහන. ඒකේ තදංගත් පහනය සිදු කිරීමේදී නුවණ ඕන නෙවෙයි නුවණ පිළිය යුතුමයි කියලා එහෙම කියන්නට බෑ. නුවණ නැති ඒ තදංගත් පහනය සිදු කරන කුසල කුසල් කියලා කොටසක් තිබෙන බෑ. විදර්ශනා කරනවානේ කියන විට විදර්ශනාව වන්නට නම් විදර්ශනා කියන වචනයෙන්ම නුවණ ගැනයි කියන්නේ. නිකම් දැකීමක් නෙවෙයි විශේෂ දැකීමක්. ඒ විශේෂ දැකීම සාමාන්‍ය සිත් ඇතිය සාමාන්‍ය කෙනෙකුට පෙනෙන පෙනීමක් දැකීමක් නෙවෙයි. ඒ සඳහා වූ ඒ නුවණ උපදවාගෙන කරන දැකීමක් තමයි විපස්සනා විදර්ශන. ඒ විපස්සනාවේ විදර්ශනාවේ කියන එකේ උසස් අවස්ථාව තමයි අනිත්‍ය දක්නා අවස්ථාව, දුක්ඛය දක්නා අවස්ථාව, අනාත්මය දක්නා අවස්ථාව. ඉන් මෙහාද විදර්ශනාවක් තිබෙනවා. ඉන් මෙහාද විදර්ශනාවක් කියන්නේ සාමාන්‍ය කෙනෙකුට නොපෙනෙන නාම රූප වශයෙන් ධර්මයන් බෙදා ගැනීම ඒ නාම රූපයන් ඇතිවීමේ හේතුන් දැකීම ඒවාද සිදුවන්නේ නුවණ නැත්නම් ඒවාද කරන්නේ නුවණ ඒ නුවණට අන්‍ය ධර්මයන්ගේ උපකාරය ලැබිය යුතුයි දැන් අප හින්කාම් කියන්නේ ප්‍රතිපත්තාලේ වඩනවා ඒ ප්‍රතිපත්තානේ කියන ඒ වචනයෙන් වචනයෙන්ම පෙනෙනවා එතන ප්‍රධාන ධර්මයේ වශයෙන් දක්වන්නේ පිළිය සති. නමුත් ඒ සතිපට්ඨානය වැඩි වීම කියන එකෙන් බලාපොරොත්තු වන්නේ සිහිය පමණක්ම වැඩි වීම නෙවෙයි. සිහිය පමණක්ම වැඩි වීම සතිපට්ඨානයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සිහියේ උපකාරය ලබාගෙන වැඩි යුතු සියලු ධර්මයන්ගේ වැඩි වීම ඒ බලාපොරොත්තු. මොනවාද සියලු ධර්මයේ කියන්නේ? ඒ සියලු ධර්ම කියන විදිහට සංක්ෂේපයෙන් දක්වත හැකි බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍ය දේශනාවේදී වදාළ පරිදි ආර්ය ස්ථානික මාර්ගය නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවේ කියන මේ ධර්ම සමුදාය වැඩි වෙනවා. තව ඒක විස්තර වශයෙන් දක්වනවා නම් කියන්නට ඕන සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ වැඩි වීම. එනමුද බෝධිපාක්ෂික ධර්ම කියන්නේ බෝධිය ලබා ගැනීමට බෝධියට පරිණීමට ඒ බෝධිය සාක්ෂාත් කිරීමට උපකාරක ධර්ම සමුදාය තමයි බෝධිපාක්ෂික ධර්ම. අන්නේ බෝධිපාක්ෂික ධර්ම සියල්ල දේම වැඩිවීමක්. සතිපට්ඨානෙ වැඩිවීමෙන් බලාපොරොත්තු වන්නේ අපේක්ෂා කරනවා. ඒ නිසා සීය වඩනවායි කියන එකේදී සීයෙන් කටයුතු කරනවා නැත්නම් සීය දිනු කරනවා කියන මෙයින් අදහස් කරන්නේ හුදු සිහිය කියන එකම ධර්මයක් දිනු කිරීම නෙවෙයි. ඒ ධර්මය සා එක්ක යෙදෙන අන්‍ය ධර්මයන් දී දිනු කිරීම. විශේෂයෙන්ම නුවණ දිනු කිරීම, සිහිය දිනු කිරීමෙන් බලාපොරොත්තු නැත්නම් සිහිය දිනු කිරීමම එකම විස්තාවතේගෙන සිහිය පවණක් කලකිතු. ඒ සිහියෙන් කළ හැකි ඒ තරම් දෙයක් නෑ ඒ සිහිය නුවණ සමග යෙදුනේ නැත්නම්. ඒ නිසා ඒ උසස් ධර්මයක් වන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම කෙලෙස් කැපීම කියන මේවා ඒ කෙලෙස් නැවත නූපදන ආකාරයෙන් දුරු කිරීම නුවණින් තොරව කොයි වේලාවකවත් කාහකවත් කරන්නට බෑ. ඒ එනිසායි ඒ සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග අතම ඒ සිතට ලැබෙන්නට ඕන. ඉතින් වෙනත් අවස්ථාවක් වෙනවා ඔය ဒုတိ ය ධ්‍යාන සංප්‍රයුක්ත මාර්ගය, තෘතිය ධ්‍යාන සංප්‍රයුක්ත මාර්ගය කියන ඒවා ගැන ඒවා ගැන කතා කරන විට මාර්ගාංග අට අතුරෙන් එකක් අදියලා අදි කරලා ගන්නවා. සම්මා සංකප්ප කියන මාර්ගාංගයේ විතරකයේ මේ වෙන සිත්වල ලැබෙන්නේ නැති නිසා එය අදි කරලා මේ මාර්ගාංග දන්නවා. නමුත් මේ මාර්ගාංග වල මේ මාර්ගාංග යෙදෙන සිටෙද සිදුවිය යුතු දේ සිදුවන්නේ ප්‍රඥාවෙන් ප්‍රඥාව. නැත්නම් මේ මාර්ගාංග අන්‍ය අවස්ථාවලදී අපට උත්පදිනවා. මේ මාර්ගාංග ඒ සෝවාන් ආදී මාර්ග ලැබෙන අවස්ථාවලදී එකවර එක පිටක ඒ සියල්ලම ලැබෙනවා. ඉන්නහ අවස්ථාවලදී ඒ මාර්ගාංග අටම එකවර ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ එකවර ලැබෙන්නට පුළුවන් වැඩිම සංඛ්‍යාව වශයෙන් දක්වන්නට තිබෙන්නේ ඒ මාර්ගාංග අතුරෙන් හයක් පමණයි. හයක් කියන්නේ ඒ විරති চৈতසික විරති සියා දක්වන මාර්ගාංග තුන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ මාර්ගාංග තුන ලෞකික සිත්වල ලැබෙන්නේ කාමාවචර කුසල් සිත්වල පමණයි. කාමාවචර කුසල් සිත්වල පමණයි. ඒ කාමාවචර කුසල් සිත්වල ඒ විරති চৈতසික ලැබෙන විට කිසි විටක ඒ තුනම එකවර ලැබෙන්නේ නැහැ. එයින් දෙකක්වත් එකවර ලැබෙන්නේ නැහැ. එයින් එකක්ම පමණයි එකවර ලැබෙන්නේ. අනිත් දෙකේ අවස්ථාවේදී ලැබෙන්නේ නැහැ. එහෙම නෙවෙයි ලෝකෝත්තර සිත උපදන අවස්ථාවේදී. ඒ ලෝකෝත්තර සිත උපදන අවස්ථාවේදී අනිකුත් මාර්ගාංග සමග සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ මාර්ගාංග තුන එකවරම උපදිනවා. මේ තුනත් එකතු වෙලා මේ මාර්ගාංග අට සම්පූර්ණ වන්නේ එයාට එකවරම උපදිනවා. ඒ එකවරම උපදින්නේ නිර්වාණය අරමුණු කරමින්. දැන් අනිත් අවස්ථාවලදී ඒ විරති চৈতසිකයන්ගෙන් යම් කිසිවක් යෙදෙන මාර්ගාංග වලට ඇතුළත් කොට තිබෙන ඒ විරති চৈতසික තුනෙන් යම් කිසිවක් යෙදී යම් කිසිවක් සමග උපදනා කාමාවචර කුසල් සිතක් යුතුය. ඒ අවස්ථාව යම් කිසි අකුසලයකින් වළකින අවස්ථාවක්. ඉතිවේ සම්මා වාචා විරතිය උපදින්නේ වාග්විචරිත හතර අතුරෙන් යම් කිසිවකින් වළකින අවස්ථාවකදී සම්මා කම්මන්ත විරතිය යෙදෙන්නේ කාය දුක්චරිත තුන අතරින් යම් කිසිවකින් වලකින අවස්ථාවේදී සම්මා ආජීව විරතිය යෙදෙන්නේ ඒ කියන ලද දුක්චරිත හත හා ඔය වැරදි වෙනදාම් කියා දැක්වෙන මධ්‍ය වනිජ්ජා මධ්‍ය වනිජ්ජා සත්ත්ව වනිජ්ජා වංශ වනිජ්ජා විත වනිජ්ජා කියා දැක්වෙන ඒ වැරදි වෙනදාම් පස්සේ වැළකීම් වශයෙන් නම් නම් අවස්ථාවලදී මේ වැළකීම් වශයෙන් උපදනා සිටෙහි ඒ සම්මා ආජීව විරතිය විදේ. ඒ තුනම නැති කාමාවචර කුසල් සිත් අපට උපදින. දැන් මේ අවස්ථාවේදී මේ තින තුන් සහ මත් උපදනා වූ කාමාවචර කුසල් සිත් වල මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ඒ විරතීන් දෙදෙන්නේ නැහැ. ඒ විරතින් යෙදෙන්නේ නැත්නම් ඒ විරතින් යෙදෙන්නට අවස්ථාවක් නොවෙන්නේ. මේදී අප දෙපිරිස කරන ඒ ප්‍රධාන කර්තව්‍යයක් ක්‍රියාවක් පිළිදෙන. මේ පිළිස ධර්මයේ ඇසීම මා ඒ ධර්මයේ කීම. මේ කටයුතු දෙකෙහි අප දෙපිරිස යෙදී සිටිනවා. ඒ කටයුතු දෙක කිරීම පිළිබඳව කරත්නා වූ චේතනාව මුල් වී උපදනා වූ සිත් තමා මේ අවස්ථාවේදී අපට උපදින්නේ. එහෙම නැත්නම් යම් කිසි අකුසලයකින් අකුසලයක් කිරීමට වස්තු වෙන ධර්මයක් තිබෙනවා. අපි කියමු කපෙක් මැරීමට කපෙක් මැරීම සම්බන්ධව ඒන් වැළකීමක් නම් ඒ අවස්ථාවේදී ඒ වැළකීම අවස්ථාවේදී සතා කියන අරමුණ. එහෙම නැත්නම් සමහර විටක ආයුධයක් ඒ ආදී යම් කිසිවක් අරමුණු කොටයි ඒ වැලකීම උපදින්නේ. එහෙම නැතිව මෙම අවස්ථාවේදී සතෙකු අරමුණු කොට උපදනා වූ සිතක් අපට උපදිනවායි කියලා කියන්නට බෑ. අපි මේ ධර්මය ඇසීමේ යා ධර්මී කීවි යෙදී සිටින්නේ. අන්න එහෙම අවස්ථාවලදී ඒ අකුසල ධර්මයෙන් වැල වැළපින අවස්ථාවකදී කාමාවචර කුසල් වල මේ විරති චෛතසික තුන අතුරෙන් යම් කිසි විරතියක් ඒ වලකින ධර්මයට අනුව උපදින. ඒ නිසා කාමාවචර චිත්තවත්කෙහි මේ තුන එකවර උපදින්නේ නැහැ. යම් හැම විටම උපදින්නේත් නැහැ. යම් කිසි විටක උපදිනවා නම් මේ තුනම උපදින්නට බෑ. ඒ එකයි උපදින්නේ. ඒ අවස්ථාවන් තුලයි. එහෙම නෙවෙයි ලෝකෝත්තර සිද්ධි. ලෝකෝත්තර සිතෙහිදී මේ විරතීන් සහිත ඒ සියලු ධර්මයන්ගේ අරමුණ වන්නේ නිවන. නිවන අරමුණ කොටයි ඒ මාර්ගාංග ධර්ම සහිත වූ ඒ චිත්ත චෛතසික ධර්ම සමුදායම ඇතිවන්නේ. දැන් අපි ටිකක් වශයෙන් කියනවා නම් ඒ මේ සෝවාන් මාර්ග චිත්ත චිත්තය කියලා ගන්නා ඒ චිත්ත අරගෙන එයි යෙදෙන চৈতසික ජන කලකා කියනවා නම් අපියෙහි ඒ අවස්ථාවේදී හිතයි හිත කියන්නේ එක ධර්මයක් ඒ සමග උපදන চৈতසික 36ක් 36ක් ඒ চৈতසික යෙදෙන මාර්ගාංග 8යි අනිත් চৈতසික 28ක් යෙදෙන ඒ ධර්ම සමුදායම වෙන තමා මාර්ග චිත්තෝත්පාදය. මාර්ග චිත්තෝත්පාදයයි කියන විට මාර්ග චිත්තක් ඒ සමග යෙදනා চৈতසික 36ක් කියන ධර්ම 37ක් ලැබෙනවා. ඒ ධර්ම 37න් මාර්ග සත්‍යයට අන්තර්ගත වන්නේ ධර්ම 8යි. මාර්ග සත්‍යය කියන එකට ඇතුළත් වන්නේ ධර්ම 8යි. ඒ ධර්ම 8 තමයි ආර්ය ස්ථානික මාර්ගය කියලා නම් කරන ඒ চৈতසික 8. අනිත් ධර්ම මාර්ග සත්‍යයට ඇතුළත් නැහැ. ඒ නිසා තමයි ඒවා ගැන කියන්නේ ඒවා සත්‍ය විනිර්මුක්තයි. ඒවා ඒ සත්‍යයට ඇතුළත් වන්නේ නැහැ සත්‍ය විනිර්මුක්ත කොටස. ආර්ග සත්‍යය කියන විට අංග 8ක් ඊට ලැබෙන්නේ. චෛතසික වශයෙන් 8ක්. ඒ අට තමයි මාර්ග සත්‍යය වන්නේ. ඒ මාර්ග සිත්වල යෙදෙන මාර්ග සිත්වල යෙදෙන ඒ මාර්ගාංග 8 මාර්ග සත්‍යය. අනිත් ඒවා මේ මාර්ග චිත්ත සංප්‍රයුක්තයි ඒ වුණත් ඒවා මාර්ග ධර්ම නෙවේ. මාර්ග කියන නම ඇතුළත් කොට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම. ඒ නිසා ඒවා මාර්ග සත්‍යෙහිත්ම වේවි. ඒ නිසා සත්‍ය විනිර්මුක්ත ධර්ම කියලා. සත්‍ය විනිර්මුක්ත ධර්ම. දැන් ඒ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන්නට නම් නුවණමයි දිනු කළ යුතු තිබෙන්නේ. නුවණ දිනු කරන්නට බෑ අනිත් ධර්මයන්ගේ උපකාරය නැතිව. සමාධිය නැති සිතක නුවණ ඇතිවන්නේ නැහැ. සමාධිය පියුණු ලෙස ඇති කරගන්නට ඕන මේ බලාපොරොත්තු වෙන නුවණ ඒ සිතෙහි උපදින්නට නා. ඒ නිසා සමාධිමත් සිතකයි නුවණ ලැබෙන්නේ. එබැවින් සමාධියක් දිනුවන්නට ඕන. ප්‍රිය නැති සිතක නුවණ ඇතිවන්නට බෑ. නුවණ ඇති සිතක සිහිය නැත්තේ නෑ. නමුත් සිහිය තිබෙන සිතක නුවණ නැති වෙන්නටත් පුළුවන්. එයින් තේනවා නුවණ සිහිය නැතුව නම් ඇතිවන්නේ නැහැ කියලා. ඒ නුවණින් සිහියෙන් සිදුවේ යුතු යම් උසස් කෘත්‍යයක් තිබේම ඒ උසස් කෘත්‍යය සිදු කරන්නට ඒ නුවණ සහ දිය නුවණ සමග එකට උපදනා වූ නුවණක් පිළිගන්නට ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ සීය පිළිබඳවම වදාරන අවස්ථාවලදී නුවණ ගැන නොසලකා වදාළේ නැහැ. සීයෙන් කෙරෙන සීයෙන් කළ යුතු කෘත්‍ය දැක්වීම සඳහාද උන්වහන්සේ නුවණ පිළිබඳ සීය පිළිබඳව දේශනා කරන විට නුවණ ගැන එහි සඳහන් කළා. ඒ නිසායි පරමේන සති නීපස්සේන සමන්නා දතෝ හෝති තිර කතම්පි තිර දහතු කම්පි පරිතා හෝති අනුත්තරිතා යනුවෙන් දේශනාවෙන් එයි. පරමේන සති නීපස්සේන එතන ධර්ම දෙකක් දැක්වුවා මේ සීය පිළිබඳවයි වදාරන්නේ ඒ ඒ සීයට ඇඳලා දේශනා කළා මේ පත්‍යයයි කියන නුවණ මේක එතන මේ පත්‍ය කියා අපි ඉගෙන ගන්න විසුද්ධි මාර්ගයේදී මේ පත්තං විච්ඡති කාර්යාර්ය සංඥා මේ පත්තං විච්ඡති සම්පතිච්ඡ පරිණායිකා කාර්යාර්ය සංඥා මේ පත්‍යයයි කියනු ලබන්නේ සියලු කෘත්‍යන්හි පෙරමුණ ගන්නා නැත්නම් සියලු කෘත්‍යන්හි පූර්වාංගම වන කාර්යාර්ය සංඥා කියන මේ නුවණ මේ පත්‍ය නම් දේ දැන් එය මේ භාවනා කර්මයේදී අවශ්‍ය ධර්ම. එය නැතිව භාවනාව කෙනෙකුට දිනු කරගන්න බෑ. ඒ මේ සත්‍ය කියන ඒ නුවණ ඒ අවස්ථාවවලදී කළ යුත්ත දැනගන්නා නුවණය. දැන් මේ කළ යුතුයි දැන් මේ කළ යුතුයි කිය හරියට තමන්ට ඒ කළ යුතු දේ දක්වන මේ හරියට මේ පෙරමුණ දත් කෙනෙක් වගේ ඒ ඒ නුවණ ඒ නැතිව Taman කළ යුත්තේ කුමක්දයි කියලා දන්නේ ඒ නුවණ උපදිනාම හරියට ඒ දේ කර ඒ විදිහේ නුවණක් කියන්නේ පස්සට ඒ නුවණ ඒ අවස්ථාව ගැන සැලකලා එලෙස වදාරා පිළිනවා බුදුරජාණන් වහන්සේ මේ පස්ස නිපකෝ කියන්නේ ආ නිපකෝ කියන්නේ ඒ නිපත්‍යයි කියන ලබන කාර්යහාරීය ප්‍රඥාවෙන් යුක්ත ඝනස්ථාන සම්වික්ෂය කියන තේරුමනේ නිපකෝ කියා ඒ සුද්ධි මාර්ගයේ එන සීලේ ප්‍රතිත්ථාය ආදී වූ ධාතාවෙහි සඳහන් ගන්නවා. අනේ ප්‍රඥාවෝන දැනිකා ඒ භාවනා කර්මයේදී ප්‍රඥාවෝනේ හරියට ඒ ඒ දේ සිදු කිරීම සඳහා ඒ ප්‍රඥාවම දියුණු කොට ඒ ප්‍රඥාවෙන් දකින يعني ප්‍රඥාවේ තිබෙනවා දකින බව. දකිනවයි කියන්නේ නුවණින් දැකීම. ඇහෙන් දකින එක නියම දැකීමක්ද කියන්නට බෑ. දැරීමක් පිටාද සමහර විටක ඒ ඇස උපකාර කොට ඇති කරගත්ත ඒ දැකීම නම් වූ දැනීම වැරදි දැනීමක් ගන්නටද බැරි නෑ. සමහර විටක ඈත දිස්වන අමෝතු නිමිතකුයි කියා කෙනෙකු සිතා ගන්නට පුළුවන්. නමුත් අර ඒ දැකීම Tamante ලබා දෙන්නේ මේ ඇසේ උපකාරය. නිසා ඇතිවෙන චක්කු විඥානය. නමුත් ඒ චක්කු විඥාණයෙන් Taman දුතු දේ නැත්නම් ඒ ඇති කරගත්ත දැකීම හරි සත්‍යයක් Tamanට දක්වපු දැකීමක් නෙවේ. එනිසායි තමා සමයෙකු නිවිසතු වශයෙන් සලකා ගත්තේ. නියම දැකීමක් නෙවෙයි. හරි දැකීමක් නෙවෙයි. දැන් ඒ විදිහේ වැරදි දැකීමක් නුවණින් කරන්නේ නැහැ. නුවණ හරි දැකීමක්. ඒ නිසායි ඒ නුවණ වඩන්නට ඕනේ. නුවණ ඒ විදිහේ දැකීම ඇති කර ගන්නට තරම් හැම විටම පොහොසත්ව උපදින්නේ නැහැ. ඒ නුවණ ඒ තරම් ශක්තියක් ඇති ඒ තරම් මේ දකින ස්වභාවයේ ඒ තරම් සිවුරු වීමකින් යුතුව ඒ නුවණ හැම විටම පහළවන්නේ නැහැ. ඒ නුවණ පහළ කර ගන්නට උත්සාහයෙන් යුතුව කරන මේ භාවනාව ඕනේ කියන්නේ ඒ නිසා. ඒ නිසා භාවනාවේදී ඒ තමන් ඒ නුවණ සිහිය උදව් කරගෙන සමාධිය උදව් කරගෙන වීර්යය උදව් කරගෙන ඇති කරගන්නේ දියුණු කරගන්නේ මේ ධර්ම සියල්ලගේම දියුණුව සිදුවන අතර නුවණේ දියුණුව නුවණේ දියුණුව ඒ නුවණින් සතු හරි යතියට දකින්න සත්‍යය දකින්නවා හරියට. ඒ දැකීම ක්‍රමයෙන් දියුණු වෙනවා. පළමු කොට ඒ නිසා නාම රූපයන් වෙන්කොට දකින්න. ඒ නාම රූප වෙන්කොට දැකීම තවම සිදුුනේ නැත්නම් එයින් කියවෙන්නේ කුමක්ද? Tamanta ඒ අවස්ථාවවලදී නුවණ උපන්න. තවම උපන්නේ නැහැ නාම රූප වෙන් කරගන්න වෙන් කරගන්නා නුවණක්. වෙන්කොට දැකිය හැකි නුවණක් උපන්නේ නැහැ. ඒකයි කියන්නේ. ඊළඟට නාම රූප වෙන්කොට දක්නා නුවණ උපන්න තාම තමන්ට නාම රූපයන්ගේ හේතුන් ප්‍රත්‍යයන් දෙන්නේ නැත්නම් ගැටුනේ නැත්නම් එයින් කියවෙන්නේ තවම නාම රූප විග්‍රහය නාම රූප වෙන්කර ගැනීම ඒ නුවණින් සිදු කළා. ඒ නුවණ තවම දිනු වෙලා නැහැ නාම රූපයන්ගේ ප්‍රත්‍යයන් දක්නා తත්වය අන්න ඒ විදිහට ක්‍රමයෙන් මේ නුවණ දියුණු වෙගෙන යනවා ඒ නිසා මුල පටන්ගත් තැන සිට අවසානයේ වශයෙන් ගන්නා ඒ මාර්ග පලාභිගමය කරන තුරු මේ භාවනාවෙන් සිදු කරන්නේ අන්‍ය ධර්මයන්ගේ උපකාරය ඇතිව නුවණ වැඩි නුවණ දිනු ඒ නුවණින්පත් නිර්වාණය දැකීම හේතු කොටගෙන ඒ නිර්වාණය දකින්වයි කියන්නේ චතුරාර්ය සත්‍යය දැකීම. චතුරාර්ය සත්‍යයේ නුවණින් දැකීම නිවන දකින්වයි කියන්නේ. නිවන තමයි අරමුණ. ඒ නිවන දක්නා තැනත්තා චතුරාර්ය සත්‍යයේම ඒ අවස්ථාවේදී දකින්න අවබෝධ කරගන්න. ඒ අවබෝධය නිසා මෙතෙක් චතුරාර්ය සත්‍යයන් නොදැක සිටී මුලාව හේතු කොටගෙන තම සංකාමෙහි අර සයස්සු ධර්මා කියන මේ නම ඉන්වත් මේ වචන වලින් දදාරන ලද අත්කාය විත්‍ය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන ඒ ධර්මයන් නැවත නූපදනාකාරයෙන් අයින් වෙනවා දුරු යනවා එහෙම නැත්නම් මේ එතන තිබුණු සක්කාය දිට්ඨිය එතන තිබුණු මේ ඒ අවස්ථාවේදී පැවති සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන මේ ධර්මයන් මේ මාර්ගසිත නැති ධර්මයෙන් කපල කොටල විචිකරන දානවා කියන එක නෙවෙයි කියන්නේ. මේ මාර්ගසිත හිතෙහි උපන් ඒ ප්‍රඥාව ඒ පිටකගෙන නිර්වාණය සාක්ෂාත් කෙරෙන්නේ ඒ නිර්වාණය සාක්ෂාත් කිරීම නිසා ලක් අවබෝධය හේතු කොටගෙන අවබෝධය නිසා අර ධර්මයන් ඉදීමට තිබුණු ශක්තිය නැතුව යනවා. ඒ නිසා තමයි ඒ වායේ ඒ ඒ ධර්මයන්ගේ අනුසය ප්‍රහාණය අනුසය ධර්මයන්ගේ ප්‍රහාණය කරන එක. අනුසය ප්‍රහාණය කියලානේ මාර්ග සුදී කරන ප්‍රහාණය කියන්නේ ඒකමයි සමුච්ඡේදස්සහාමී කියන්නේ. නැවත නූපදන ආකාරයෙන් එතකොට සමි අනිත්‍ය ප්‍රහාණය කිරීම නිසා තමයි ඒ සමුච්ඡේද ප්‍රහාණයක් ගන්නෙ. අනිත්‍ය කියන ඒවායි නැතිව යන. අනිත්‍ය කියන්නේ කාරණයක් ඇති වුණොත් උපදින්නට හැකි ශක්තියක්ව පවත්නා බව. එහෙම එහෙම ශක්තියක්ව ඉදෙන ඒ ධර්මයන්ටයි අංශය. එතකොට සමුච්ඡේදය කියන්නේ කවදාවත් නැවත ඇති නොවන පරිදි නැති කිරීම. මූලෝත්පාදනය කිරීම. සමූල ඝාතනය කිරීම. ඒ සමූල ඝාතනය කළාම ඉතිරි නෑනේ. ඒ සමූල ඝාතනය වශයෙන් දක්වන්නේ මේ අනුසේ ධර්මයන්ගේ ප්‍රහ. ඒ කල හැකිවන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීම නිසා. එබැවින් ඒ නිර්වාණය සාක්ෂාත් කරන ලෝකෝත්තර ප්‍රඥාවෙන් පමණයි කෙලෙස් නැවත නූපදනාකාරයෙන් දිනු කළ හැකි වන්නේ. අද මෙතක අපට ඉන්නහා උපදනා අවස්ථාවකදී උපදනා ප්‍රඥාවෙන් යම් යම් ක්ලේශ ධර්මයන් දුරු කර කරනවා. මේ ඉතිරනම් ප්‍රඥාව ඉපද සිටින පිළින අවස්ථාවකදී කිසිදු ක්ලේශ ධර්මයකට ඉඩක් නැහැ. ඒකේ ක්ලේශ ධර්මයේ පහවින් තිබෙන්නේ. නමුත් ඒ කියන්නේ නැහැ ඒ පහවදී ක්ලේශ ධර්මය නැත්නම් දුරු විදින ක්ලේශ ධර්මය නැවත උපදින්නේ නැtei. මාර්ගසිතේනි උපන් ප්‍රඥාව හේතු කොටගෙන යම් ක්ලේශ ධර්මයක් දුරු වීයේද ඒවා නැවත උපදින්නේ නැහැ. ඒ නිසායි ඒවා මේ ප්‍රහාණය සංස්කේත ප්‍රහාණය. එසේ කළ හැකි වන්නේ නිර්වාණය මේ ලෝකෝත්තර ප්‍රඥාවෙන් අරමුණු කිරීමයි. ඒ ලෝකෝත්තර ප්‍රඥාවේ නිර්වාණය අරමුණු කරන තැනත්තා ඒ චතුරාර්ය සත්‍යයේම ඒ අවස්ථාවේදී ඒ නුවණින් කළ හැකි කර්මත අවබෝධ කරනවා. ඒ නිසා ඒ ඝන බහල ක්ලේශ ධර්ම තුනක් සංයෝජන වශයෙන් දක්වන එහෙම නැත්නම් ක්ලේශ ධර්ම දෙකක්. දික්ටි විචිකිච්ඡා කියන ක්ලේශ ධර්ම දෙක. සිත් වශයෙන් නම් ඒවා උපදින්නේ සිත් පහක. ලෝභ මූලයේ කියන විචිකත සංපයුක්ත සිත් හතරක්, විචිකිච්ඡා සංපයුක්ත සිතක්. නැවත නූපදන ආකාරයෙන් දිවිය. ඒ කියන්නේ යම් කෙනෙකු ඒ පළමු වරට නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නේ නැතිවන්නා වූ සෝවාන් මාර්ග සිත ඵලයට පැමිණ. ඉහළ මාර්ග ඵලයන් උපදවා නොගෙන යම් තාක්කල් සැතර කරපරක් සිටිද්ද ඒ කාලය තුලදී මේ ජීවිතයේ වෙන්නද පුළුවන් තව ජීවිත කීපයක් වෙන්නද පුළුවන් ඒ කවර දිනකවත් කවර දායකවත් ඒ කවර ජීවිතයක ජීවත් සෝවාන් මාර්ගයේ උපදවා ගැනීම පිණිස කොටගෙන තමන් ඒ සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් දිරු කරන ලද විද්‍ය විචිකිච්ඡා කියන ඒ ක්ලේශ ධර්ම එහෙම නැත්නම් සත්‍යය විද්‍ය විචිකිච්ඡා සීලකට පරාමාස යාදක් වෙන ඒ සංයෝජන ධර්ම තුන තවත් විදිහකින් කියනවා නම් ඒ විද්‍යගත සංකයුත්තේ සිත් හතර සහ විචිකිච්ඡා සංකයුත්තේ සිටී කියන මේවා ඒ තනස්සාට ඉපදින්නේ නැහැ. ඉපදින්නේ නැහැ. අර අනිත්‍ය ධර්මයන් දිරිකිරීම විකා කියන එක. ඒ සත්‍ය ඒ ප්‍රඥාවට ලැබුණි. අනිත් ප්‍රඥාවන්ට ඉන්නම ප්‍රඥාවන්ට ඒ සත්‍ය නැත්තේ ඒ ප්‍රඥාවන්ගෙන් නිවන ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක්කේ. මේ ප්‍රඥාවේ මේ ලෝකෝත්තර ප්‍රඥාව එයින් නිර්වාණය සාක්ෂාත් කළා ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒ ඒ ලෝකෝත්තර ප්‍රඥාව කියලා ඊට නම ලැබෙන්නේ ලෝකෝත්තර ධර්මයේ නිවේ නිර්වාණය සාක්ෂාත් කරමින් උපදන ධර්මයේ බැරි ඒක තේරුමක් ඒ නුවණ ගැන බොහෝ නුවණට උපකාර වෙන අනිත් ධර්ම ඒවත් අප දැනගන්නට ඕනේ සම්මා සංකප්ප. සම්මා සංකප්පය කියන්නේ කුමකද? මෙත්කම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ කියා බුදුරජාණන් වහන්සේ ඒ සම්‍යක් සංකල්පය තුන්වැදාරින් වශයෙන් දේශනා කොට වදාළා. මෙත්කම්ම සංකප්පය දැන් ඒ සම්මා සංකප්ප වශයෙන් උපදනාවේ මේ මාර්ගාංගය මාර්ගසිත ඇතිවන අවස්ථාවේදී උපදින්නට නම් මේ මාර්ගාංගය పూర్ව භාග වශයෙන්ද පුරුදු කරන්නට ඕන දිනු කරන්න. ඒ పూర్ව භාග වශයෙන් දිනු කිරීම ඔය කියන ත්‍රිවිධ සංකල්පයන්ගේ වශයෙන් කරන්නට ගන්න. මොකද මේ සංකල්පයේ වශයෙන් අනුගමනාදීන වාගේ ප්‍රත්‍යඥ ත්‍රිවිධ ඒ මේ தත්වය තමන් උපදවාගත්ත යම් කිසි විශේෂ ඉස්තරී මනුෂ්‍ය ධර්ම හේතු කොටගෙන කාර්යකාලිකව හෝ කල බොහෝ කලකට යටපත් කොට තිබුණත් ඒවා නරක නූපරණ ආකාරයෙන් දිරි නොකල හේතුවෙන් නරකත් උපදින්නට උපදින්නට පුළුවන් බව කී විතුවේ ඒ ධර්ම සංකාමගතව අප්‍රහීන වශයෙන් පවතින. දැන් මායින සීලේ සමහර කෙනෙක් ධ්‍යානයකට වාගෙන ඒ ධ්‍යාන විතා ධ්‍යාන නොකරෙහි කාලක්‍රියා කොට භක්ම ලෝකවල ඉපදිනවා. ඒ භක්ම ලෝකවල ඉපදෙච්ච කාලයේ තුලදී සමහර විට කල්පතම මේ මේ රාම සංකප්පන සංකාම විතරක ව්‍යාපාද සංකප්ප නැත්නම් ව්‍යාපාද විතරක විහිංසා සංකප්ප නැත්නම් විහිංසා විතරක කියන මේවා නැතිව තිබුණා ඒ තරම් තමයි නමුත් ඒවා ඉදින සත්‍ය ඕන් තුල නැතිව ජීවෙන නැත්තේ මේ ධර්මයේ ගෝපෝත්තර වශයෙන් ඔහුගේ සංකාරී ඉන්නේ නැතිද අනේ නිසා මේ යෞතික ජීවිත ලයිෆ් එක ගැන කටජනපත් වෙන ඉතිරිම අය අය ඒ ධර්ම මොන ධර්මද නෛත්‍යම්මේ සංකල්ප අව්‍යාපාද සංකල්ප අවිහිංසා සංකල්ප කියන මේවා දිනු කරන්නට සාමාන්‍යයෙන් කටජන සිටේ මෙනි දරවි ඇදී පවතින්නේ කාම කාම සංකල්පයන්ට හැරිලා නැමිලා බර වෙලා තිබෙන්නේ ඒ පැත්තට. දැන් කියන දේවල්. මොකද සිතේ ස්වභාවයත් ඔතගෙන සිතන් ඒ විදිහට කැමැති කැමැති දේවලට ගැටෙන තත්වයකයි පවතින්නේ. එහෙම පවතින්නේ විඥාව ඒ සිතට අධිපතිකම් කරන බැරි. යන විඥාව ලොකු තැනක් ගන්නවා මේ එකක් යන සංකාමයි. ඒ ප්‍රත්‍යඥ සංතානයේ ඕම ලොකු තැනක් ධර්ම හේතුයෙන් ප්‍රත්‍යඥයා බහුල වශයෙන් සිදු කරන්නේ මේ විඥාවේ විධාන විඥාවේ නියමයන් කරයි ඒ නිසා එතනස්සා කෘෂ්ණා භරිතව කාම විතර්කයෙන් යුක්තව තමා තමන්ගේ ජීවිතය බහුල වශයෙන් ඉඳගත. කාම විපාක. උදේ අවදි වුණු මොහොතේ පටන් රාත්‍රී නිින්දට යනතුරු නිදා නිින්දේ යුක්ත ගැටෙනතුරු සමහර විටක නිදා ගන්නට විද්‍යාදී නිින්දට ගැටෙනතුරු කාම විතරකයන් දෙවි දෙක්කේ ඒ කාම විතරකයේ කියනකොට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේවා සහ තව සුත්‍ර ඊට සම්බන්ධ තව දෙයිතරම් ඒවත් තිබෙනවා. දෙයිතරම්. ඒ ඒ කාමික කැමති වෙන දේවල් පිළිබඳව තමන් ආසා කරන දේවල් පිළිබඳව සමහර විටක මම අතුවලා වන්නට ඕන අතුවල් තනතුර දරන්නට ඕන අතුවල් තැනට පැමිණෙන්නට ඕන ඔයාගේ වශයෙන් මේ මේ දේවල් පිළිබඳව සමහර විටක තව කෙනෙකු මරලා හෝ එතනට යන්නට ඕන. ඒ විදිහේද කාම විතරක උපදිනවා. ඒකද එතනත්ගේ ඒ අනිත් ජීවිතයේ හැම අවස්ථාවක්ම බදු. මේ කාම විතරකයන්ගෙන් තමයි පාලනය කරන්නේ. ඒ නිසා හිතන කාම විතරකයන්ට යකලු ප්‍රයත්නක් ඇති කෙනෙක් සිටිනවා. බොහෝ වෙලාවට ඒ තැනස්සා කාමිකර්තයන්ට ඒ කර්මක අහිමි නැතිව නැතිව ඒ කාමිකර්තයන්ගෙන් දෙන්න සිටින්නට සූදානම් කළොත් අතන් විටක සමාජයේ පිරිස ඊට විරුද්ධවෙන්නට බැරි නම් සමහර විට බයෙන්වත් කියන්නේ මේ ඔක්කොම අත්හැරලා යන්නයි හදන්නේ කියලා. එහෙම ගියට පස්සේ මොකද කාම විතරක කියන එක කාම විතරක වගේ නෙවෙයි ඒකට කියන්නේ මේක මේ වැරදි දෙයක් නරක දෙයක් නැත්නම් අත්හලිත දෙයක් ඒ බෝධිසත්ව දෙවියන් එහෙම නෙවෙයි බෝධිසත්වයන් වහන්සේලාට ඒ බෝධි සම්භාරයේ පුරම කාලෙදී නිජේ වාසය කළා වාසය කළා හැම විටම තමන්ගේ సంతානෙහි බහුල වශයෙන්ම උපදිනවා මේ නෛත්‍රාමී විතක් මුක්කමධ්‍යාසේ කියන එක මෛත්‍රණ්‍යතාව අත්තරීමේ අදහස මොනවද අත්තරින්නට ඕන? කාමයන් කාමයන් අත්තරීම. අනේ කාමයන් අත්තරීමේ සංකල්පනා තම නික්කම්මධ්‍යාසෝ නැත්නම් නික්කම්ම සංකප්පක. මේක බහුවා කියන දෙයක් නෑ මේක මුලින්ම තේරුම් ගන්න පුළුවන්. නික්කම්ම සංකප්ප. සමහර විට මේ මෛත්‍රණ්‍ය සංකල්පය දෙවිලා තිබෙනවා. ඒ වැඩෙන්නේ සාංකාරික පුරුදු වශයෙන් ඉස්සරහ අතීත ජාතිවලදී ඒ නෛත්‍යම්‍ය පුරුදු කළාය පුරුදු කළාය මේ නෛත්‍යම්‍ය සංකල්පයන්ගෙන් යුක්තව තමන්ගේ ජීවිතයේ බොහෝ සේ ගත කරා සමහර විට බල කරා ඒ කාම බන්ධනයන්ගෙන් බන්ධවන්නක දැල්වන අයත් වර්තමානයේ නිවැරදි අපිට යෝජනා කරන්න නෑ අපිට ඒක කියන්න බෑ. නමුත් අපිට බණ පොතේ එහෙම නිදසුන් වෙන. ජීවිතෙන් පින්දන්න ඇති සම්සාම්ග්‍රන්ගේ සහෝදරකම සහෝදරි. ඒ සහෝදරයාව මේ විවාහ මංගලයේ දිනෙහිදී විවාහ ආවාහයක් කියන්නේ භාර්යාවකට මේ සම්බවා දෙන්නට. ඉතින් මේ මෞපියන්ගේ අරිසිල්ලේ මෙතුකටගෙන යනවා යන ගමන් තමන්ට කාමයන්ගේ පිළිම ආදීනව ගැන පිළිවෙලා ඒ තරම් ආයතනයේ නෙවෙයි තුරුනි දෙයි. තමන්ට යම් කිසි වමනාවක් කියලා මේ යන පිළිස නවත්තලත් තමන් යන රටේන් කරත්තෙන් බහලා ඒනදි මගෙන් නිද ගියා සංසලට ගියේ. නිල්ලා මහානකම ලබාගත්තා. මහානකම ලබා ගන්න. එනකද අර සංකාරෙහි පුරුදු කළා නෛත්‍යම් නෛත්‍යම් සංකල්ප. එහෙම නිකම්ම භාස තිබෙනවා. ඒක බෝධිසත්වරුන් කියනවා ඒ සංකාරෙහි පරිකරණ කාලයේ ඉඳි ඒ නිකම්ම භාසයෙන් යුතුවයි තිබෙන්නේ. ඒ නිසා අවස්ථාව පැමිණෙන කල්හි මේ සියල්ලම අත්හැරලා යනවා. නැත්නම් දැන් මේ නෛෂ්ක්‍රම්‍ය පුරුදු කළ යුත්තක් ඒ නෛෂ්ක්‍රම්‍ය පුරුදු කළේ නැත්නම් ජීවන ගැන අපේක්ෂා කරන්නට බෑ මේ තනත්තා ඒ මොකද මුඛම් කියන්නේ දෙක නිවනක් ඇතිලා මුඛම් කියන්නේ සම්පූර්ණම ඒ නියම අර්ථයෙන්ම සර්ව සම්පූර්ණ මෛත්‍රම්‍ය විද්‍යාව දක්වන්නට පිළිෙන්නේ නේද? ඒ නිසායි පබ්බජ්ජා පඨමධ්‍යානං නිබ්බානංච විපස්සන. සබ්බේති සිතලා බ්‍රහ්මා නිකම්මෝති පරිච්ඡේ. පබ්බජ්ජා කියන්නේ පරි මහණ. දැන් නිදේ අත්තරලා කයි දෙකපත් වෙනවා. ශාසනයේ පවත්නා කාලෙදී ආසනික පරිද්ද ලබන ශාසනයත් ඒ කියන්නේ බුද්ධ ශාසනයත් නොපවත්නා කලෙහි ඇතන් අය ඒ ඉති ප්‍රවිද්‍යා ආදී පාපක ප්‍රවිද්‍යා ආදී ඒ පරිද්දකට යනවා එහෙනම් යන්නේ ඔවුනට විදීජය ගුණ ධර්ම පිළිමක කිසිසි ස්ථානයක් නොවේ කියන එකත් විදී බන්ධනයක බැඳීමේ කොටගෙන සංසාරයෙන් විමුක්තියක් ලබන්නට බැරි වෙයි කියන අදහසක් නිසා. විපායයක් කරලා දෙවිද තබ්බල් ප්‍රථම ධානය ප්‍රථම ධානයත් මෛත්‍රම්‍යයක්. ඒ ප්‍රථම ධානයට මෛත්‍රම්‍යයක් කියන්නේ ප්‍රථම ධානය උපදවන්නේ කාමස්කන්ධය යටපත් කර. කාමස්කන්ධ ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ඒ නීවරණ ධර්මයන් යටපත් කොට ඊට ප්‍රතිවිරුද්ධ වූ විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන පංච ධානාංගයන් ඇති කරගෙනයි ඒ ප්‍රථම ධානය කරන්නේ. ඒ නිසා ඒ ප්‍රථම ධානය පමණක් කරන ගත්තට ප්‍රථම ධානය සිටින්නේ ඒ කියලාම ප්‍රථම ධානය ගත්තම අනිත් ඒවා නෙදෙන බෑනේ. ප්‍රථම ධානය කියන්නේ ආරම්භය. ඒ ප්‍රථම ධ්‍යානයත් නැස්කම. ඒ කාමස්කන්ධය යටපත් කරන කාමයන්ගෙන් වෙන්දනාය කරනවා. නිබ්බානං නිර්වාණය නිර්වාණය කියන්නේ කුමක්ද? නිර්වාණය පිළිබඳව අපි කතා කළා නිවන නම් මේ ඡන්ද පංචකයන් නිදහස් වූ තැන නැත්නම් ඡන්ද පංචකයේ සැලෙන නැති ස්වභාවය තමයි නිවන කියන්නේ. ඒ නිවනෙහි සංඥාන් අතුරෙන් එකද සංඥාක්වත් ඒ සංඥාන්ට ඇතුළත් ධර්මයන් අතුරෙන් එකද ධර්මයක්වත් නැති ස්වභාවය තමයි නිවන. මේ සංඥාන් ඇති බව සංඥාන් මොනවද අරමුණ දැන් සංඥාන්ට ලෝක දිට්ඨි කියන මේ දෙකට අරගෙන වෙන නිසා ඒ ස්කන්ධවලට උපාදාන ස්කන්ධ කියන නමක බදාලා විදිහට ගන්නවා. උපාදාන ස්කන්ධ. ඒකේ උපාදාන ස්කන්ධය කියන මේ මම ලබන්නට ඒ ස්කන්ධයන් පිළිතුරන්නේ මක් නිසාද? එක ධර්මයක් තමයි ලෝභය. ලෝභයෙන් අල්ලා ගන්නවා. ඵල මෙහෙය පරිදි දැඩිසේ ගන්නවා ලෝභයෙන් කුස්මාව. කාමෝපාදානෙන් අල්ලා ගන්න. ඒකේ කාමෝපාදානෙන් අල්ලා ගන්න ලැබෙන මේ ස්කන්ධ පංචකයෙන් නිදහස් වීම මෙත්තමියනේ ඒක නිකම්. ඒ නිසා නිබ්බානං නිවන නිකම්මයි. විපස්සනා විදර්ශනාවත් නිකම්මයි. මක්නික කෙනෙක් විදර්ශනා කරන්නේ දෙව්ලොව සම්පත් ලබන්නට නිමිත්ලව සම්පත් ලබන්නට ඒ විදිහේ මේ ලෞකික සැප සම්පත් ලබා ගැනීම සඳහා විදර්ශනාවක් ඕන කරන්නේ ලෞකික සැප සම්පත් ලබා ගන්නට නම් කෙනෙකු ඉතිරි කල යුතු තිබෙන්නේ සතුන් මරීම ආදී අකුසලෙන් වළකින්නට ඕනේ එතකොට තමන්ට සතර ආකාරයේත්පත්ියට හේතු නිහිත වන්නේ අකුසලන අන්නේ අකුසලයෙන් වැළකී සිටීම නිසා අකායේත්පත්ිය ලබන්නට ඒ තරම්ම කරුණක් නැtei කියලා හිතා ගන්නට පුළුවන්. හැබැයි ඒක ඒක එක වෙලාවම අකායේත්පත්ිය ලබා දෙන්නේ කියන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ වදාළ සමහර කෙනෙක් එතන දැනගත්ත දායකතා අකුසල් කරලම අකුසල් කියන විදිහට දස අකුසල් කරලම තින් දහම්මයි කරලා තිබෙන්නේ මම කියන තැනට ගැන ගියා ඒ කාන්තයෙන් නිශ්චිත වශයෙන් කියන්නට බෑ ඒ තැනට හුදෙක කරා යන වෙනවාමයි තවත් කෙනෙක් ඒ තරම් සිල්කලේන එහි ධම්මවත් තරමින්ම සිදු කර තිබෙන්නේ අපිටයි නක් අපිටයි ඒකේ තනත්තා මව මරීම පියා මරීම රහතුන් මරීම ඉදිරිවෙන මේසලවීම සංඝ බේද කර්මය එමත් නැත්නම් නියත විත්‍යාදිත්‍ය කියන මේවා කර තිබෙන ඒ විත්‍යාදිත්‍ය නම් අත්මහල කෙනකින් සිටියා නම් ඔහුගේ දුර්ගතිය නියත කියා දක්වන්නට පුළුවන්. එහෙම නොකරන ලද කෙනෙකු සම්බන්ධ වෙනවා කියන්නට බෑ. මොහු කෙලේ කවුමයි ඒ නිසා මොහු කාන්තේම අපායට හිටින විට. එහෙම කියන්න බෑ දීර්ඝානන්ද වහන්සේ එහෙම වදාළා. එහෙම වන්නේ නැත්තේ. එහෙම එහෙම කියන්නට බෑ. එදැන්නක් ඉතින්. ඔය අතරතුරේදී යම් කිසි කරුණු ඉදිරිපත් කරන්නට පුළුවන් සාමාන්‍යයෙන් නම් කෙනෙකුට තේරෙන්නේ මොහු හොදේම කව් විදේශම කව් කරපු කෙනෙක් ඒ කෙනත්තා ඒ නිසා අපායටමයි නියම කියලා. ඒක එහෙම නැති අවස්ථාවේ වෙනවා අර සරිතාම්දුරෝ ලාමනක් පිළිගන්නට තෝරඝාතකයා හමුවට ආව වගේ සිද්ධියක් වුණොත්. එහෙම අවස්ථාවක්. එහෙම නැත්නම් විදේශම ඒ ජීවිතයේදී මහානගම් පුරවලා මහානගම් පුරලා සීලයේ පිළිබඳ කිසිදු වරදක් තිබුණේ නැති. ඒ අවසාන මොහොතේදී මේ තමාට ලැබුණු අස්ත්‍රයක් පිළිබඳව වමනා නැති ආකාරයක් ඇති කරගෙන ඉදිරියට යන්නට තිබුණු අවස්ථාව නැති කරගෙන දුර්ගතියයි කියන තිරිසන් අපායේ ඉනිකුණෙත් ඇතිහෙට උත්සන්න. අර දික්තිය පිළිබඳව කලකට විකත් නිතර පිළිමම දුගති ගාමී වීමට ඒකාන්තයෙන්ම හේතු වෙනවායි කියලා එහෙම කියන්නත් බෑ. මේ පරිණාමය කියත හැකි නිශ්චිතව මේ දැනස්සා අපායෙහි උපදින්නේම නැtei. එහෙම කියන්නට පුළුවන් කා පිළිබඳවද හෝවාන් වූ පුද්ගලයා කියලා. ඉන්නෝහා පුද්ගලයෙකු පිළිබඳව කියනවා නම් එක ජීවිත මේ ජීවිතයට අනුතුරු ජීවිතය පිළිබඳව සමනක් කියන්නට කිව්වා. ඒක නැත්තා මෙතෙන් මරණි දුර්ගතිය කියන්නේ නැtei කියලා සංඛා විතරමින් සිද්ධිය උපදවා ගත්ත විදර්ශකයා ගැන. අනිත් අය පිළිබඳව එහෙම නිශ්චිතව ප්‍රකාශ කරන්නට බැරි බලක් නිශ්චිතව ගන්න. හැබැයි ඒක වෙනස් විදිහකට බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා සමහර තැන්වලදී යම් කෙනෙක් පව් කරලා කරලා කරලා කරලා පිටර ඒක නැත්තා අපායට යන අපාය නමුත් ඔහු අපාය ගාමී වීමට සිදු කර තිබෙන මේ කර්ම හේතු කොටගෙන ඔහුගේ අපාය ගමන වෙන කෙනෙකු ඉදිරිපත් වී නවත්තන්නට බැරි වෙන බවක් දේශනා කරලා තිබෙනවා ඒක නේ අර මහන්ත වදාළන්නේ මේ මහා විශාල කළු ගලක් කළු ජලයි. ඒ ජල පිහිටි තැනින් ජලවි ඇවිත් වැටෙනවා මහා ජලාශය. ඒ වැටුණාම ඒ ජලාශය කප්ලේ තිබෙන මේ කළු ජලය. ඉඩක ගන්න කියලා තමන්ගේ අධිෂ්ඨාන බලය මිනිසුන් ඇවි වටේම රැස්කතා මේ ලොකු ජය ඉඩට එන්නේ ඉඩට එන්නේ කියලා කොයිතරම් ඉන්නවා ඈ ඒක ඉතිවන්නේ නැහැ ඉතිවන්නේ නැහැ තේරෙන මේ අර ලබු කඩාවේ තියෙන ඒ වගේ මට මතක ඈ ඒවා දැන් මට ඊයේ දිලෙන්නේ නැති අන්න එහෙම දෙයක් උඩ පාවෙන්නේ තිබෙන කල්හි ඒ වගේම මිනිසුන් ඇවි කොයිතරම් ඉල්ලා සිටියත් අනේ මේක ජලයේ ඇතුළතම යම් දෙයි ජලයේ ඇතුළතම යම් දෙයි කියලා එහෙම යන්නේ නැහැ. අනේ වගේ තම තමන් විසින් කරතිගෙන කුසලාකසල කර්ම දීපියෙන් තීරයය පිටි දීර්ඝකීන්ට දැනෙනවා කියලා එහෙමත් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා. අද ඒවා එක එක අවස්ථාවල අනුව තේරුම් ගන්නට ඕන. එහෙම එහෙම නැත්නම් දෙක මේ එකක් අනිකට විරුද්ධයි කියලා එහෙම තේරුම් ගන්නට එපා. එහෙම අවස්ථාවක් තියෙනවා. නිර්දී අවස්ථාවක් තියෙනවා. ඒ විදිහේ ඒ හොඳ තැනකට පමුණවන්නට අවස්ථාවක් යෙදෙන්නේ නැත්නම් යෙදෙන්නේ නැත්නම් කියලා. අර අපායේ පව් කරපු තනස්කාරක අපායට යන්නට සිදුවේ. ඒකයි. එහෙම නැත්නම් කලාතුරකින් හෝ ගිය ජාතිවලදී සිදු කරපු අත්කල ධර්ම ඉදිරිපත් වෙන්නට පුළුවන්. එහෙම කතා දැක්වෙනවා ඒ මහා ශ්‍රාවකයන් ආනන්ද හාමුදුරන් පිළිබඳව කතාවක් තියෙනවා. එක જાතියකදී සිදු කළ පාප කර්මයේ පිටුපදෙන ඊට අමතර જાතියෙහිදී අපායට ගියනවා. ඊට පස්සේ જાතියකදී ගියා. මේ බොහෝ කලක් දුක් විඳිනවා. දුක් විඳලා නිමිත් බව ලබාගෙන තව තිරිසන් බව ලැබී දුක් විඳ අවස්ථා දීපත් බව ලබාගත හැකි. ඒ වගේම ස්ත්‍රී ඉන්වතෙන් උපන් බව ආදී දක්වා තිබෙන කතා. මෙන්න මෙහෙම ඒ ඒ සැතරේ කර්මවලට දැන් මේ කර්මයන්ගෙන් ලබා දෙවන අකුසල කර්මයන්ගෙන් ලබා දෙවන කියන දීර්ඝතිය ඒ අකුසල කර්මයෙන් ලබා දෙවන දීර්ඝතිය ඉස්ස යන්නට පුළුවන් එකම සත්‍යමත් ධර්මය මොන ධර්මය? මේ ලෝකෝත්තර ධර්මය. ඒ නිර්වාණය සාක්ෂාත් කිරීම නිසා තමයි ඒ කියන්නේ නිවන දිවිතනත්තා ඒ නිවන දැක්කාට පස්සේ අවදාරත් අපායට යපායෙහි ඉතිරින්නේ අපායට ඉතිරින්නේ එනිසායි තෝවාන් පුද්ගලයා අපායෙහි ඉතිරින්නේ නැත්තේ ඉතින් ඒ අපායේ උපදින්නට කාම ධර්ම බොහෝම හේතු. කාම සංකල්ප. ව්‍යාපාද සංකල්ප. විහිංසා සංකල්ප. ඉතින් ඒ ඒ සංකල්ප වලට අකුසල කර්තෙහි වැඩි වශයෙන් යොදලා තිබෙන්නේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක. කාම විතර්කයේ කියන්නේ ලෝභය මුල් වී උපදනා වූ හඳුන්වීම අදහස් පිටිවිදී කාරණා. ව්‍යාපාද විතරකේ කියන්නේ අන්‍යයන්ගේ හිතසුව ප්‍රාර්ථනා කිරීමට විරුද්ධව ජීවිත සහගත අදහස් ඒවා තමයි යාපමෛත්‍රියට ප්‍රතිවිරුද්ධ අදහස් පහළ වෙන අන්‍යයන්ගේ අහිතය බලාපොරොත්තු අයහපත වුණට බලාපොරොත්තු එහෙම අදහස් ඒක ව්‍යාපාදයි හිංසා විතරකේ කියන්නේ අන්‍යයන්ට හිංසා කිරීම පෙරදරි කල්පනා. තවත් විදිහකින් කියනවා නම් තර්කේ කියන්නේ අද්වේෂයෙන් යුක්ත කල්පන. අද්වේෂය කියන්නේ මෛත්‍රිය. අවිහිංසා විචාරකේ කියන්නේ ඒ අලෝභ අදෝෂයේ අමෝහ කියන මේ තුන හෝ මේ කීපයක් හෝ යෙදෙන ඒ කියන්නේ මේ දෙකක් හෝ යෙදෙන සිත්වල ඇතිවන ඇතිවන කරුණාවත් සමග ඇතිවන්නා වූ අවිහිංසා විචාරකයේ කියන්නේ කරනවා. මොකද අන්‍යයන්ගේ දුක සංසිඳවන ඉවත් කරන හැඳින් සංකලී කල්පනාවන්ටයි කියන්නේ අවිද්‍යාව. එතකොට අලෝභය, අද්වේෂය, කරුණාව කියන මේවා පෙරදරි වූ සංකල්පනාවන්ටයි එක්කම්ම සංකල්ප අව්‍යාපාද සංකල්ප අවිහිංසා සංඥා ඒවා පූර්ව භාග වශයෙන් දිනු කරනවා දිනුකට මේ භාවනා ක්‍රියේදී වර්ධනය කරලා ඊළඟට යම් කිසි අවස්ථාවකදී නිර්වාණ ධර්මය සාක්ෂාත් කරයිද ඒ අවස්ථාවේදී සම්මා සංකප්ප වශයෙන් නිවන අරමුණු කරමින් උපදනා වූ මාර්ගාංගයක් වශයෙන් ලැබෙනවා. අපි අතනම වැඩ කියන්නේ අනිත් අවශ්‍යතාවය.